දොඩික මහත්මයා මොසරයි ස්වාමීන් වහන්සේ මීට ඉස්සෙල්ලා අන්තිමට වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ අහලා තිබුණේ ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාර භාවනාවේදී අප මනසින් කුමක් සිතියොත්ද කියලා ඒකට දෙවෙනි කොටසක් එතුමා නැවත එකතු කරලා තියෙනවා ඒක ප්‍රශ්නයක් විදිහටම නෙමෙයි මම හිතන්නේ ඒක ප්‍රශ්න එතුමාට ඇතිලා තියෙන ප්‍රශ්නයක් තමයි හැබැයි ප්‍රශ්නයක් හැටියට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මම ඒක කියවන්න හිතට සමහර අවස්ථාවලදී පාවුණු ස්වභාවයක් හටගනී එවැනි අවස්ථාවකදී කල යුත්තේ මෙහි ඇතිවන නැතිවන ස්වභාවය බැලීමද මෙවැනි අවස්ථාවලදී මා කරන්නේ හොඳට ඇඳ පැළඳගෙන කඩේකට ගොස් ආහාර ගැනීම. ආ එතකොට ඒක දැන් ඔය ඒ කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඒකෙන් මගහැර යාම. මගහැර යාම කියන එක එක්තරා සමත ක්‍රමයක්. සමත ක්‍රමයක් කියලා කියන්නේ අපි මේ ඉහතදිත් කතා කරලා තියෙනවා. අපිට සමත ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අරමුණ ඉවත් කිරීම. අපිට ගඳ ගහන අසුචි ගොඩක් තියෙනවා නම් එතකොට ඒක අපිට බැහැර කරන්න පුළුවන්. එතකොට අපේ අපේ මනස ගැටෙන එක නවතින. දෙවෙනි ක්‍රමය තමයි ඒක අයින් කරන්න බෑ මම එකෙන් අයින් වෙනවා. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි ඒක අයින් කරන්නත් බෑ මේක අයින් කරන්නත් බෑ. එතකොට අපි වෙන කරුණක් ගැන අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. හැබැයි වෙන කරුණක් ගැන අවධානය යොමු කිරීම අපේ භෞතික ක්‍රියාවලියක් හරහානම් කරන්නේ එතකොට අපි එකෙන් අර ප්‍රශ්නේ මග හරවා ගන්නට පොඩි පාය මාර්ගයක් විතරයි යොදලා තියෙන්නේ. නමුත් ඒ වෙන කරුණකට අවධානය යොමු කරනවා කියන එක මානසික ගුණයක් හැටියට අපි පුහුණු කළොත් අපිට ඒක සමත භාවනාවක් හැටියට දියුණු කරන්න පුළුවන්. දැන් ඔය ක්‍රියාත්මක වෙන්නේ භෞතික ක්‍රියාවලියක් හැටියට අපි බාහිරට ගිහිල්ලා වෙනත් අපි අපේ මනස ඇලෙන තෘෂ්ණාධික කාරණේ. දැන් අතන මනස ගැටෙන නිසානේ කලකිරීම ආදී ඇති වෙන්නේ. ඒ වෙනුවට මනස ඇලෙන අරමුණකට අපි මාරු කරනවා. එතකොට ද්වේෂයෙන් අපි තෘෂ්ණාවට මාරු වෙනවා. මාරු වුණාට පස්සේ අර ද්වේෂය පිළිබඳ පීඩාව අපිට නැතු වෙනවා. ඉතින් ඒක එක්තරා සමත ක්‍රමයක්. හැබැයි ඒකෙන් අපේ සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මාරු කිරීමක් විතරයි. ඒ වෙලාවට පීඩාව සංසිඳව ගන්න ඒක හොඳයි. නමුත් අපි ඒක භාවනාවක් හැටියට ප්‍රගුණ කරනවා නම් අපි කල යුත්තේ ඇති වෙන නැති වෙන ස්වභාවය දැකීම විතරක් නෙවෙයි Tamanට මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන් නිසා අපිට ගොඩාක් වෙලාවට හිතෙන්නේ අරයා කරපු දෙන්නේ ආ කරපු දෙන්නේ සිද්ධිය සිද්ධ වෙච්ච නිසා මේක වැරදිච්ච නිසා කොහොමනේ අපිට හිතෙන්නේ එතකොට ඇත්තටම ඒකද එහෙම නැත්නම් ඒ ගැන තමයි හිතන විදිහත් එක්ක එතකොට මේ ලෝකේ මිනිස්සුන්ට කාටද ප්‍රශ්න නැත්තේ? එතකොට මේ හැම කෙනාම මෙහෙම හෙම්බත් වෙලා පීඩා විඳමින් ඉන්නවා. එතකොට එහෙනම් මොකක් නිසාද මට එච්චර චිත්ත පීඩාවක් දැනෙන්නේ? අපි මේවා ගැන මීට ඉහතදී කතා කරලා තිනවා දීර්ඝ වශයෙන්. එතකොට යලි යලි ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් සොයන්නට ඕන එතන තියෙන ගැටලුව. ඉතින් ඒක එකපාරට අර මානසික පීඩනයත් එක්ක හොයන්න බැරි නම් ওই විදිහට ගිහිල්ලා ඇඳ පැළඳගෙන කඩේකට ගිහිල්ලා කෑම කාලා පොඩ්ඩක් මනස වෙනස් කරගෙන ඊට පස්සේ හිතලා බලන්න මොකකින්ද මේ චිත්ත පීඩාව ආවේ කියලා. ඒ අර ඒක අනිත්‍යයි කියලා මේක මේ ඇති වෙන නැති වෙන ස්වභාවය විතරක් බැලුවට හරියන්නේ නැහැ. ඒකේ හේතුඵල ක්‍රියාවලිය හොයා ගන්නවා. එතකොට තමයි මේ தત્ත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.